සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස අජ්ජත් සංයෝජනං චෞසෝ පුග්ගලං දේතිස්සාමි බහිද්ධා සංයෝජනං ච <coughs> ධර්ම ශ්‍රවණාභිලාෂී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වතුනි මේ පින්වත් සියලු දෙනාම දැන් මේ සූදානම් වෙන්නේ අමා මෑණි ලෝතර බුදුරජාණන් වහන්සේ අපි කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කළ සද්ධර්මයෙන් බිදක් ශ්‍රවණය කරන්ට ඒ නිසා හැම දිනාම තමන්ගේ සිත නොයෙක් අරමුණු වල දුවන්නට නොදී බොහොම වමනාවෙන් ශ්‍රද්ධාවෙන් මේ අවස්ථාවේදී මේ ධර්මයේ ශ්‍රවණය කරන්නට ඕනේ. පින්වත්නි අනන්ත සංසාරෙදී ඕනතරම් ලෝතර බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙන්නට ඇති ඒ බුද්ධ ශාසනවල අපිත් මිනිස්සු වෙලා ඉඳ ඇති ඒ ඇස් නැත්තෝ වගේ කන් නැත්තෝ වගේ මේ ධර්මය නොබලපු නිසා නොඅසපු නිසා පින්වත්නි තාම අපි හැමෝම මේ දුක් සහගත සසරේ ඒ මේ අත දුවනවා සැරිසරනවා මේ මේ අත දුවන සැරිසරන සංසාර ගමන කවදාම හරි දවසක අපිට නිමා කරගන්න පුළුවන් වෙන්නේ මේ අමාමෑණි බුදුරජාණන් වහන්සේ කරුණාවෙන් දේශනා කළ සද්ධර්මය අවබෝධ කර ගැනීමෙන් ඒ නිසා මේ අවස්ථාවේදී හැමදෙනාම බොහෝම සදහසිත ඇතුව මේ දේශනාව හොඳින් ශ්‍රවණය කරන්නට ඕනේ විශේෂයෙන් අද දවසේදී මන් දේශනාව සඳහා මාතෘකා කළ බොහෝම වටිනා සූත්‍රයක් වර්තමානයේදී අපේ අනවබෝධය නිසා දෝ සමහර විටක විතර්ගත චින්තනයකින් අපි අධිගම ලබාගෙන ඉන්නවා මම අනාගාමි ඵලයටපත් වෙලා ඉන්නවා මම අරිහත්ත්වයටපත් වෙලා ඉන්නවා සෝවාන් ඵලයටපත් වෙලා ඉන්නවා වගේ අදහස් ඇති වෙන්න පුළුවන් ඇති වෙලා තියෙන්න පුළුවන්. නමුත් ඒ කිබඳු අදහස් තිබුණත් අපිට අපිවම මැනලා අපේ ජීවිතයේ තුලින්ම අපි කුමන කුමන තැනකද තාම ඉන්නේ කියන එක තේරුම් කරගන්නට මේ දේශනාව අපිට ගොඩාක් ඉවහල් වෙයි. ඒ වගේම මේ කාම භූමියෙන් ඈතර වෙනවා නම් ඒ ඊතර වෙන්නේ කුමන මනසක් හදාගෙනද කුමන මානසික මට්ටමකටපත් වුනහමද කියන කාරණාවත් කාම භූමියේ ඉක්මවා ගිය අනාගාමී ආදී ඵලයටපත් වෙච්ච කෙනෙකුගේ මානසික මට්ටම ජීවිත වටපිටාව කෙබඳුද කියන කාරණාවක් අපි තුලින්ම දැක ගන්නට අපිට මේ ධම් පරයය වහල් වෙනවා. ඒ වගේම මේ විදිහට හිත තබලා මේ විදිහට නුවණින් බලලා අපිට මේ රූපේ ඉක්මවා ගන්නට පුළුවන් කාම භූමිය ඉක්මවා ගන්නට පුළුවන් කියන අවබෝධය ඇතුව ඊට අනුව යෙදිලා මේ දුක්ඛ භූමිය කාම භූමියට කියන තව නමක් මෙතන දුක්ඛ භූමිය කියලා. මොකද යම්තාක් සතර අපායක් තියෙනවා නම් ඒ කාම ලෝකෙ මිසක බ්‍රහ්ම ලෝක ආදී ඉහළ දිව්‍ය ලෝකවල නැහැ. යම්තාක් ජරා මරණ ප්‍රකට දුකක් තියෙනවා නම් ඒ කාම භූමියේ මිසක ඒ තිහෙල භූමිය වල නැහැ ඒ නිසා දුක් සහගත විපාක තියෙන දුක්ඛ භූමිය කියලා කියනවා මේ කාම භූමියට මේ දුක්ඛ භූමිය ඉක්මවා ගන්න පුළුවන් කෙබඳු මානසික මට්ටමක් තියෙන කෙනාට දේ සඳහා පිහිට හසුරවන්න ඕන කොහොමද? ඊතා සියුම් කෙසේ ධර්මයේ සඳහා පරිශ්‍රණය කළ යුතුද? පරිහරණය කළ යුතුද කියන අවබෝධය මේ තුලින් අපිට ලැබෙනවා. ඉතින් බොහෝම වටිනා කාරණා රාශියක් ගැබ් වෙලා තියෙන මේ සූත්‍රය ඒටත් වඩා විශේෂ තැනක් දැනෙනවා අපේ ශාසනයේ මේ සූත්‍රයට මේ සූත්‍රයේ තියෙන්නේ අංගුත්තර නිකායේ ဒုတိ ය කාණ්ඩේ සමචිත්ත පරියාය වග්ගයේ සමචිත්ත වග්ගයේ සමචිත්ත පරියාය කියන සූත්‍රය මේ සූත්‍රයේ භාගවත් බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ ඉන්න කාලෙදී ධම්සෙනේ සරියුත් මහා ස්වාමීන් වහන්සේ පූර්වාරාමේ මෙගාර මහත් උපාසාද වෙන පූර්වාරාමේ ඉඳලා දේශනා කළේ. පින්වත්නි මේ බුද්ධ ශාසනවල තියෙනවා මහා සම්නිපාත ජන සම්නිපාත කීපයක්. ඒකෙන් මතක් කළේ දැන් ධම්මචක්කපවත්තන සූත්‍රයේ භාග්‍යතුන් වහන්සේ දේශනා කළ දවසේදී මහ විශාල ශ්‍රාවක සම්නිපාතයක් වුණා. කිල ලක්ෂ ගණන් සත්‍යව අධිකම ලැබුවා. ඒ වගේම රාහුලෝවාද සූත්‍රය, මහා සමය වගේ සූත්‍රවලදී අධිගමලාභී සත්වයෝ ගණනෙන් අසංකේයයි කියනවා. මිනිස්සු විතරක් නෙමේ දිව්‍ය බ්‍රහ්මාදී සියලුම සත්වයෝ දිහා බලලා හැම බුදුරජාණන් වහන්සේ නමකගෙම ශාසනවල එක ශ්‍රාවක සම්නිපාතයක් තියෙනවා. එකම එක ශ්‍රාවක සම්නිපාතයයි හැම බුදුරජාණන් වහන්සේ නමකගෙම ශාසනයක වෙන්නේ. ඒ හැම ශාසනයකම ප්‍රඥාවෙන් අගතම්පත් දකුණත්සව් ධම්මසේනාධිපතින් වහන්සේ තමයි ඒ දේශනාව කරන්නේ. එතකොට ඒ ශ්‍රාවක සම්නිපාතය ඒ ශ්‍රාවකයන් වහන්සේ නමකගෙන් ධර්මය අහලා අසංකීය ගණන් සත්‍ය මිදෙන දේශනාවක්. පින්වතුනි අපේ බුදුරජාණන් වහන්සේගේ ශාසනයේදී ඒ දේශනාව සිද්ධ වුණා. පින්වතුනි ඒක කලේ සරියුත් මහරහතන් වහන්සේ පූර්වාරාමේ ඉඳලා අන්නේ දේශනාව තමයි පින්වතුනි අද මම මේ මාතෘකා කළේ. ඒ දේශනාව තමයි සමචිත්ත පරියාය සූත්‍රය. මේ සමචිත්ත පරියාය සූත්‍රය තමයි ශ්‍රාවක එක්ම ශ්‍රාවක සම්නිපාතය. ඒ කියන්නේ ශ්‍රාවකයන් වහන්සේ නමකගෙන් ධර්මයක් අහලා අසංකීය ගණන් සත්වයේ එකවර කෙලසුන්ගෙන් මිදුණු අධිගම ලැබපු සූත්‍රය. එක්ම ශාවක සම්නිපාතයක් තමයි ඒ ශාවකයන්ට තියෙන්නේ. ඒක තමයි බුදුරජාණන් වහන්සේ අපේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනය සරියුත් මහ රහතන් වහන්සේ කළේ. මේ වගේ හැම බුද්ධ ශාසනයකම මේ එක් ශ්‍රාවක සම්නිපාතයක් තියෙනවා. අපි පොඩ්ඩක් ඒ සූත්‍රයේ විස්තර කරලා විග්‍රහ කරලා බලමු. මේ සූත්‍රයේදී සරියුත් මහරහතන් වහන්සේ ඒ වටා රැස්වෙච්ච භික්ෂුන් වහන්සේලාට දේශනා කරනවා අජ්ජත් සංයෝජනං චාවසෝ පුද්ගලං දේසිස්සාමි බහිද්ධා සංයෝජනං ච එවත්නි මහණෙනි මම ආධ්‍යාත්මික සංයෝජන ඇති පුද්ගලයාත් බාහිර සංයෝජන ඇති පුද්ගලයාත් දේශනා කරනවා. මනාකොට මෙනෙහි කරන්ට නුවණින් අහන්ට මනාකොට මෙනෙහි කරන්ට හොඳට අහන්ට මනාකොට මෙනෙහි කරන්ට කියලා මේ දේශනාව ආරම්භ කළා. මේ දේශනාවේදී තමයි අසංකීය ගණනක් සත්‍යෝ අධිගම ලැබුවේ. එතකොට මේ එක් දේශනාවක් තුලින් සෝවාන් සකදාගාමි අනාගාමි අරියත් කියන මාර්ගඵල වලටපත් වෙච්ච සංඛ්‍යාව ප්‍රමාණයක් කරන්න බැයි නම් එච්චරට සාර්ථක වෙච්ච මේ දේශනාව තුල බොහෝම වටිනා අර්ථයක් ගැඹෙලා තියෙන්නට ඕනේ හැඟවිලා තියෙන්නට ඕනේ ඒ අර්ථය කුමක්ද කියලා අපිට හැකි ප්‍රමණකින් අපි සම්මර්ෂණය කරලා ගවේෂණය කරලා බලමු. එතනදී සරියු ස්වාමීන් වහන්සේ මතක් කරනවා ඇවැත්නි අජ්ජත් සංයෝජන ඇති පුද්ගලයා කියන්නේ කාටද? අජ්ජත් සංයෝජන ඇති පුද්ගලයාගේ ස්වභාවය මොකක්ද කියලා. පෙන්නනවා ප්‍රාතිමෝක්ෂ සංවර සීලයෙන් සංවරව ආචාර ගෝචරයන්ගෙන් යුක්තව ස්වල්ප මාතෘ වර්ධට බය දක්වමින් ශික්ෂාවන් දැඩිවගෙන හික්මෙනවා යම් සමාධිය ආදී ප්‍රතිපත්තියක හැසිරෙනවා මේ වගේ ಗುಣධර්මයක පිහිටලා මෙතනින් චුත වෙලා කිසියම් දේවලෝකයක ඉපදෙනවා ඒ දේවලෝකික ඉපදිලා නැවත යම්කිසි කෙනෙක් මේ මනුස්ස ලෝකෙට කාම භූමියට එනං මෙන්න මෙයා ආධ්‍යාත්මික සංයෝජන ඇති පුද්ගලයයි කියලා පෙන්නවා. බාහිර සංයෝජන ඇති පුද්ගලයා කියන්නේ කවුද? ඒකදී සරිත් මහ ස්වාමීන් වහන්සේ විස්තර කරනවා අර වගේම ප්‍රාතිමෝක්ෂ සීලයෙන් සංවරව ආචාර ගෝචරයන්ගෙන් යුක්තව ස්වල්ප මාත්‍ර වර්ධට බය දක්වමින් ශික්ෂාවන් දැඩිවගෙන හික්මනවා හික්මිලා කිසියම් වූ සාන්තතර වූ ප්‍රණීත වූ චේතෝ විමුක්තියක් උපදවා ගන්නවා ඒ සාන්ත වූ ප්‍රණීතතර වූ චේතෝ විමුක්තියක් උපදවාගෙන මේන් චුත වෙලා දිව්‍ය ලෝකෙට යනවා බ්‍රහ්ම ලෝකෙට යනවා ගිහිල්ලා එයින් චුත වෙලා නැවත මේ ලෝකෙට එන්නේ නැහැ අනාගාමි න ආගාමි නැවත එන්නේ නැහැ නැවත මේ ලෝකෙට නොවන තත්ත්වයටපත් වෙනවා මෙන්න මෙයාට කියනවා බාහිර සංයෝජන නැති පුද්ගලයා කියලා එතකොට මේ සූත්‍රය බොහොම කෙටියෙන් තියෙන්නේ. යම් කිසි ශික්ෂාවක් පූර්ණය කරමින් ඉඳලා කිසියම් දේවලෝකයක ඉපදිලා නැවත මේ ලෝකෙට එන කෙනා ආධ්‍යාත්මික සංයෝජන ඇති පුද්ගලයේ කිසියම් ප්‍රතිපත්ති පූර්ණයක ඉඳලා දිව්‍ය ලෝකෙ ඉපදිලා එයින් නැවත මෙලොවට නොවන තත්ත්වයටපත් වෙනවා නම් බාහිර සංයෝජන නැති පුද්ගලයේ කියන මේ කාරණාවයි ශරීත් මහ රහතන් වහන්සේ සූත්‍රයෙන් පෙන්වන්නේ. පින්වත්නි ඔය ටිකේ බොහොම වටිනා ධර්මතාවයක් තියෙන්නට ඕනේ. ඔය මට්ටම ඔය ටික අපි කවුරුත් සාමාන්‍යයෙන් දන්නවා. ඕක පෙළ දහම. අපි කවුරුත් දන්නවා යම් කිසි කෙනෙක් බණ භාවනා කරලා කිසියම් දේව නිකායක උපදව නැවත මේ ලෝකෙට එන සංයෝජන ඇතිතාක් එයාට අනාගාමි කියන්නේ එයාට කියන්නේ ආගාමි කියලා ඕරම් භාග්‍ය සංයෝජන යට දියසාවට එන සංයෝජන තියෙන්නේ කියලා අපි දන්නවා කිසියම් කෙනෙක් යම් සංයෝජනයක් තියෙනවා නම් දුරු කරලා නැවත මේ ලෝකෙටපත් නොවන තත්ත්වයටපත් වෙන කෙනා න ආගාමි නැවතෙන්නේ නැහැ අනාගාමි කියලා අපි දන්නවා දැන් අපි බලන්නට ඕනේ කුමන ධර්මයක් නිසාද අජ්ජත් සංයෝජන උනේ කුමන ධර්මයක් विद्यमान වෙලද බහිද්දා සංයෝජන උනේ අජ්ජත් සංයෝජන තියෙන පුද්ගලයා මෙහාට එනවනම් මොන විදිහේ පැවැත්මකටද අජ්‍යත් සංයෝජන කියන්නේ කියන එක හඳුනගත්තම අපි දන්නවා මේ මට්ටම දුරු නොවුනොත් අපි තාම මෙලොවට ආපහු එන අයයි කියලා එතකොට අපිට හොයාගන්න පුළුවන්. බාහිර සංයෝජන කියන්නේ කොහොමද මොන වගේ එකකින්ද ඒක කොහොමද අපේ ජීවිතයෙන් හොයාගන්නේ කියලා අපි දැනගත්තාම අපිට පේනවා එහෙනම් අපි ගාව ආධ්‍යාත්මික සංයෝජන නැහැ අපි ගාව තියෙන බාහිර සංයෝජන නැහැ එහෙනම් අපි ආපහු මේ ලෝකෙට එන්නේ නැහැ කියලා අපිට අපිවම දකින්න පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා මේ ආධ්‍යාත්මික සංයෝජනත් බාහිර සංයෝජනත් කියන සංයෝජන බෙදුම ඇති උනේ ඇති වෙන්නේ කොහොමද කියලා අර්ථ වශයෙන් අපි නුවණින් දකින්නට ඕනේ. මම මුලින් මතක් කළා අර ටික පෙළ දහම කිසිම වෙලාවක පාලිය තුල අර්ථය දකින්නට එපා. අර්ථය කියන එක හැම වෙලාවෙම අපිට අපේ ජීවිතය අලලලා ජීවිතය තුලින් දකින්නට වෙන ධර්මතා ටිකක්. එතකොට ආධ්‍යාත්මය සංයෝජන කියන්නේ මෙන්න මෙබඳු මානසික මට්ටමක් පවත්වන කෙනාටයි බාහිර සංයෝජන කියලා කියන්නේ නිබඳු මානසික මට්ටමක් පවත්වන කෙනාටයි කියලා අපි අපේ ජීවිතයෙන් දැනගන්නට ඕනේ අපි අපේ ජීවිතයෙන් දැක ගන්නට ඕනේ. අනේ ඒ විදිහට අපේ ජීවිතයෙන් දැනගත්තාම අපේ ජීවිතයෙන් දැකගත්තාම අපිට පුළුවන් දැන දැක මේ ප්‍රතිපදාවේ හැසිරෙන්න තාම මම මේ මට්ටමට ඇවිල්ලා නැහැ. තාම මේ කෙලෙස් ගෙවිලා නැහැ. තාම මේ දුක්ඛ භූමියෙන් එතර වෙලා නැහැ කියලා අපිට නොරැවටුණු මනසක් හදාගන්න පුළුවන් රැවටෙන්නේ නැතුව යන්න පුළුවන් අපි දැන් ටිකක් විස්තර කරලා බලමු අජ්ජත් සංයෝජන කියලා කියන්නේ ඇයි අජ්ජත් සංයෝජන ඇති පුද්ගලයා උනේ කොහොමද මුලින් අපි මතක් කළානේ අජ්ජත් සංයෝජන ඇති පුද්ගලයා කියලා කියන්නේ නැවත මේ ලෝකෙට එන කෙනා කාම භූමිය ඇසුරු කළ කෙනා දුක්ඛ භූමියෙන් තාම නොමිදුණු කෙනා. එහෙනම් එයා අජ්ජත සංයෝජන කියන්නේ ඇයි කියන කාරණාව බලමු. මෙන්න මෙතනදී හොඳට බලන්න මේ අජ්ජත් සංයෝජන ඇති පුද්ගලයාගේ ස්වභාවය තමයි හැම වෙලාවෙම කෙලෙස් ගොනු වෙලා තියෙන්නේ මේ ආධ්‍යාත්මික නැත්තම් සවිඥානික කබලින්කාහාරයෙන් හැදුණු මේ කය වටයි. මේ කබලින්කාහාරයෙන් හැදුණු කයට අනුවයි හැම සංයෝජනයක්ම තීරණය වෙලා තියෙන්නේ. ආධ්‍යාත්මික සංයෝජන කියලා කිව්වේ ඒ නිසයි. අපි මෙහෙම බලමු යම් කිසි විදිහකදී ඇහෙන් රූපයක් බලනවා කියලා හිතනද ඇහෙන් රූපයක් බලන හැම තැනකම මමයි බලන්නේ කියන හැඟීම තියෙනවා මේ කයට මැනලයි අපි පේන රූපෙට තීරණය කරන්නේ ඒක අපි සමහර විටක දන්නේ නැතුව ඇති නමුත් බොහොම සියුම් අපි හැම වෙලාවෙම බාහිර රූපයක ගනුදෙනු කරන්නේ ආධ්‍යාත්මික කයට නැනලයි. අපි මෙහෙම කිව්වොත් උපමාවකින් අපි ගිරියෙන් කිසියම් පොඩි දරුවෙක් ගියොත් අපි සැර කළා බැනලා මෙහෙනවා ළමයා මෙහාට එනවා කියලා සැර කළා බයින්ට පුළුවන් බැනලා කතා කරන්න පුළුවන්. නැත්තම් මහා ගරුසරුවක් නැතුවයි ඒ පේන ළමයා එක්ක කටයුතු කරන්නේ. අපිට වඩා වැටි හිටි ගුරුවරු කවුරු හරි දැක්කොත් දකපු ගාම්ම අපි නැගිටලා බොහෝම ගෞරව කරනවා. හොඳට බලන්න ඇහැට පෙනුණු පමණකින් අපි මැනලා තියනවා මේ රූපයට සාපේක්ෂව මේ මම මෙයා මට වඩා පොඩි කෙනෙක්. මෙයාට සැරකලාට බැන්නට කමක් නැහැ කියන ටික තියෙනවා. අපි අපේ රූපෙට මැනලයි ගෞරව කරලා තියෙන්නේ මට වඩා බොහොම වැඩිමල් කෙනෙක් මේ මගේ ගුරුවරයෙක් මම ගෞරව කළ යුතුයි කියලා ඒ විස්තර ටික නැති වුණාට අර වචන ටිකේදී ඔක්කොම ටික තියෙනවා. එතකොට ඇහෙන් රූපයක් අපි දැක්කොත් ඇහෙන් රූපයක් දැක්කත් සංයෝජනේ තියෙන්නේ ආධ්‍යාත්මිකයට. එතකොට කනට ශබ්දයක් ඇහුනොත් කනට ශබ්දයක් ඇහුනොත් පින්වතුනි බාල කෙනෙක් නම් ඒ ශබ්දයේ නරක දෙයක් නම් අපි තරහ අරගෙන කුපිත අරගෙන කුපිත වෙලා ආපහු බයිනවා අපිට වඩා බලවත් කෙනෙක් නම් තරහ අරගෙන කුපිත වෙලා අපි බයින් දෙන්නේ ඉවසනවා අපේ ඉවසීම තුල අපි යම් වචනයක් කියන එක තුල අපි මැනලා තියෙනවා ඒ શબ્දයට මේ මම මේ මට්ටමයි මේ සද්දේ ඇති කරන තැනත්ත පුද්ගලයා මේ මට්ටමයි කියලා මැනලා තියෙනවා. ඇහෙන හැම සද්දයක්ම අපි තීරණය කරලා තියෙන්නේ ආධ්‍යාත්මික සංයෝජන වලට අනුව. ඒ වගේම නාසයට ගන්ධයත් එහෙමයි. දිවට රසත් එහෙමයි. ඔය දැන් එක පරයයකින් ඊට පස්සේ විශේෂම එක විදිහකට මම ඔය ආධ්‍යාත්මික ස්වභාවය පෙන්වුවේ ඊටත් වඩා සුවිශේෂී ලක්ෂණය තමයි ඇහැට පෙනෙන මේ රූපය පින්වතුන් හොඳට දන්නවා රූපායතනය කියන එක කෙලෙසුන්ගෙන් මිශ්‍ර නොවුණු අමිශ්‍ර වෙච්ච මානසික මට්ටමක් අරගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ විදිහටම ඕගොල්ලෝ ස්කන්ධ ටික බලන්න ගියොත් ඕගලන්ට තේරෙයි භාග්‍යතුන් වහන්සේ උගන්වයි පිටකේ තියෙයි මහණෙනි රූපය කියන්නේ බාහිරයි කියලා. ශබ්දය කියන්නේ බාහිරයි. ගන්ධය කියන්නේ බාහිරයි. රසය කියන්නේ බාහිරයි. ස්පර්ශය කියන්නේ බාහිරයි. ධර්මාරම්මන කියන්නේ බාහිරයි, බාහිර ආලම්බනයි කියලා පෙන්නයි. ඒක කිසියම් වෙලාවක ආධ්‍යාත්මික නෑ. ආධ්‍යාත්මික ආයතනයට ගෝචර වෙන බාහිර ධර්ම කියලා පෙන්නයි. ඒවා ගෝචර රූප. ඒවා කිසියම් වෙලාවක ආධ්‍යාත්මික නැහැ. මෙන්න මෙහෙම කියන ධර්මතාවයක ආධ්‍යාත්මික සංයෝජන තියනවා කියලා හඳුනගන්න තියෙන ප්‍රධාන ලක්ෂණය මම ඉස්සෙල්ලා කිව්ව පරයයන් උත්තේරුම් ගන්න දෙවනුවට ප්‍රධාන ලක්ෂණය තමයි ඇහැට පෙනෙන රූපය කොටස් දෙකකට බෙදාගෙන ආධ්‍යාත්මික රූපෙකුත් දකින්නවා බාහිර රූපෙකුත් දකින්න පුළුවන් එකම රූප ආයතනය ආධ්‍යාත්මික බාහිර වශයෙන් දෙකට බෙදා ගන්න බෙදාගෙන අසුරු කරනවා බාහිරයි කියලා දේද දේකද ගනුදෙනු කරන්නේ ආධ්‍යාත්මිකයට තබලයි නමුත් ඒක එයා දන්නේ නැහැ නමුත් ඒ බාහිර රූප ආයතනයම ආධ්‍යාත්මිකව බෙදාගෙන තියෙනවා ඕක තමයි ප්‍රධාන ලක්ෂණය ආධ්‍යාත්මික සංයෝජන තියෙන පුද්ගලයාගේ ඒකෙන් අපි මතක් කළේ ඇහැට පෙනෙන රූපය ගන්න අපි මෙහෙම බාහිර රූපයක් බැලුවාම ඒක පේනවා ගහක් කොළක් දිහා බැලුවාම ඒක බාහිරයි කියලා තමන්ගේම ශරීරය දිහා බැලුවොත් ඒක තමන්ට වැටහෙන්නේ මොකද්ද? මේ මේ රූපේ ආධ්‍යාත්මිකයි. මේ ඇහැට පෙනෙන රූපේ ආධ්‍යාත්මිකයි. මේක මගේ කියලා. එකම රූප ආයතනය තුල බාහිර ආධ්‍යාත්මික කියලා කොටස් දෙකක් හම්බ වෙයි. මේ ආධ්‍යාත්මික සංයෝජන පුද්ගලයාගේ ලක්ෂණය. එයාට එකම රූප ආයතනයේ බාහිරයි බාහිර වෙච්ච රූප ආයතනයේ ආධ්‍යාත්මික රූපයක් හම්බ වෙයි. එතකොට ඒ විතරක් නෙමෙයි බාහිරයි කියලා හම් වෙන රූපෙද කටයුතු කරලා තියෙන්නේ කිරලා මැනලා තියෙන්නේ ආධ්‍යාත්මිකයට සාපේක්ෂවයි කියලා ඉස්සෙල්ලාම කියපු න්‍යායෙන් බලා ගන්න. ඊට පස්සේ සද්දේ ගත්තාම ස්පින්තුනේ සද්දේ බාහිරමයි කිසිම වෙලාවක සද්දේ ආධ්‍යාත්මික නැහැ. මේ ආධ්‍යාත්මික සංයෝජනයේ ලක්ෂණය තමයි ඒ කෙලෙසේ ලක්ෂණය තමයි බාහිර සද්දය දෙකට බෙදා ගන්නවා. ආධ්‍යාත්මික සද්දය කියලා එකක් හදා ගන්නවා. ඒ කියන්නේ මේ කතා කරනකොට මේ සද්දේ මගේ. මේ සද්දේ ආධ්‍යාත්මිකයි. මේක ඇතුළත තමන්ගේ. අනිත් සද්දේ අනුන්ගේ. අනිත් සද්දේ අනිත් දේවල් වල බාහිරයි කියලා සද්දේ දෙකට බෙදාගෙන ආධ්‍යාත්මික සද්දයක් අහන්න පුළුවන්කම ඇති. ඔන්න ආධ්‍යාත්මික සංයෝජන කිව්වේ එයා ඒ ආධ්‍යාත්මික රූප සද්දයක් හම්බ වෙන්නේ එයාගේ සංයෝජන ලක්ෂණයෙන්. එහෙම රූප සද්දයක් නැහැ රූපය බාහිරමයි. ශබ්දේ බාහිරමයි. නමුත් ඒ ආධ්‍යාත්මික සංයෝජනය කියලා කිව්වේ බාහිර රූපේ බාහිරයි කියලා ප්‍රත්‍යක්ෂ නැතිකම නිසා පිරිසිඳ නොදන්නාකම නිසා බාහිර රූපය ඇතුලේ ආධ්‍යාත්මික රූපයක් දකිනවා. ආධ්‍යාත්මික රූපයක් එයාට හම්බ වෙනවා. බාහිර සද්දය ඇතුලේ ආධ්‍යාත්මික සද්දයක් හම්බ වෙනවා. තමා කෙරෙහි තමාගේ වූ සද්දයක් හම්බ වෙනවා. ඔන්න ඒක තමයි එයාගේ ලක්ෂණය. ගන්ධය ඊට පස්සේ බාහිරමයි ගන්ධය දෙකට බෙදා ගන්නවා. තමන්ගේ ගන්ධය සහ අනුන්ගේ ගන්ධය කියලා ආධ්‍යාත්මික ගන්ධයක් තියෙන තමන්ගේ ශරීරයෙන් ඇති වෙන ගන්ධයක් තියෙනවනම් ඒකට කියනවා ආධ්‍යාත්මික ගන්ධය කියලා. බාහිර දේවල් වලින් ඇති වෙන ගන්ධයට කියනවා බාහිර ගන්ධය කියලා. එතකොට මේ ගන්ධය දෙකට බෙදා ගන්නකොට මේ ගන්ධය දෙකට බෙදිලා තියෙන තියෙන පින්වතුනි මේ සංයෝජනයේ ලක්ෂණය. ගන්ධ රූපය බාහිරමයි ඒක ආය ආධ්‍යාත්මික බාහිර දෙකට බෙදන්න බෑ. ආය ඒ බාහිර රූප ආයතන ආධ්‍යාත්මික බාහිර දෙකට වෙන්නේ නැහැ. දෙකට කරලා පෙන්නන කෙලෙසේටයි ආධ්‍යාත්මික කෙලෙස කියන්නේ සංයෝජනය කියලා කියන්නේ. එතකොට රස රූපයත් එහෙමයි. රස රූපය බාහිරමයි. ඒ බාහිර රස රූපේ ආධ්‍යාත්මික රස බාහිර කියලා දෙකට බෙදාගෙන තියෙනවා. තමාගේ ශරීරය නිසා ඇති වෙන ලුණු රහ වගේ මගේ ඇඟ කියනවා වගේ මට්ටමකින් හරි ආධ්‍යාත්මික රසයකුත් දැනෙනවා බාහිර රසයකුත් දැනෙනවා. එකම රස රූපය මේ සංයෝජනයේ ලක්ෂණය තමයි ආධ්‍යාත්මික පැත්තක් දකිනවා. ඊට පස්සේ පොට්ටබ්බයත් එහෙමයි. පොට්ටබ්බය කියන එක කයට ස්පර්ශ වෙන දේවල් බාහිරමයි. නමුත් බාහිර දේවල් වල ආධ්‍යාත්මික පොට්ටබ්බයක් දකිනවා. තමන්ගේ අතින්ම තමන්ගේ අත පිරිමදිනකොට ඇඟේ හැපෙනකොට ඒක දකිනවා ආධ්‍යාත්මික පොට්ටබ්බය හැටියට. බාහිර දේවල් දකිනවා බාහිර පොට්ටබ්බය හැටියට. එකම පොට්ටබ්බ රූපය දෙකට බෙදාගෙන ආධ්‍යාත්මික පොට්ටබ්බයක් දකිනවා බාහිර පොට්ටබ්බයක් දකිනවා හිතට පෙනෙන ධර්ම ආරම්මන දෙකට බෙදා ගන්නවා තමන්ව සිහි වෙනවා එතකොට ආධ්‍යාත්මිකයි බාහිර දේවල් සිහි වෙනවා එතකොට බාහිරයි දැන් හොඳට බලන්න පින්වතුනි ධර්මයේ විපරිත නොවන මනසකින් බැලුවාම ධර්මයේ තියෙන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන මෙන්න මේ ටික බාහිර ආයතනමයි බාහිරයි. එබඳු ආයතන ටික නිසා සංයෝජනීය ලක්ෂණය තමයි ආධ්‍යාත්මික පැත්තක් අහු වෙනවා. මෙන්න මේ ආධ්‍යාත්මික ලක්ෂණය හැම වෙලාවෙම තියෙන්නේ කබලින්ක ආහාරය මුල් කරගෙන. එතකොට තමන්ට හොඳට බලන්න පුළුවන් හොඳට දකින්න පුළුවන් ඕරම් භාගීය සංයෝජන තියෙන දුක්ඛ භූමිය ඉක්මවල නැති මනසේ ලක්ෂණ තමයි හැම වෙලාවෙම ආධ්‍යාත්මික යමක් හම්බ වෙයි. ඒ කියන්නේ රූපායතනේ ඔබට දෙකට බෙදිලා පේනකම් ආධ්‍යාත්මික රූපිකුත් බාහිර රූපිකුත් බෙදෙන තාක් ඔබ ආධ්‍යාත්මික සංයෝජන ඇති පුද්ගලයෙක් බව හොඳට තේරුම් කරගන්නට තමන්ගේ සද්දේ අනුන්ගේ සද්දේ කියලා සද්දේ ආධ්‍යාත්මික බාහිර දෙකට හම්බ වෙන තාක් තමන්ගේ ගන්ධය අනුන්ගේ ගන්ධය තමන්ගේ රස අනුන්ගේ රස තමන්ගේ ස්පර්ශය අනුන්ගේ ස්පර්ශය තමන් ගැන සිහිවීම අනුන් ගැන සිහිවීම කියලා දෙකොටසකට හම්බ වෙන හැම තැනකදීම දැනගන්න තමන් ගාව තාම ආධ්‍යාත්මික සංයෝජන දුරු වෙලා නැහැ කියලා. පින්වතුන් අහලා ඇති ධර්මයේ සඳහන් වෙනවා රූපයේ පිරිසිඳ දැනගත්තොත් අනාගාමි ඵලයටපත් වෙන්න පුළුවන් කියලා. භාග්‍යතුන් වහන්සේද පෙන්වා වදාලා කබලින්ක ආහාරයේ පිරිසිඳ දැනගත්තොත් යම් සංයෝජනයකින් බැඳුණු පුද්ගලයා මේ ලෝකෙට එහිනම් ඔහුට ඒ සංයෝජනය ඉතුරු වෙන්නේ නැහැ කියලා. එතකොට එහෙනම් මෙතනදී තේරුම් කරගන්නට ඕනේ පින්වතුනි කබලින්ක ආහාරයේ පිරිසිඳ දකින්නවා නැත්නම් රූපයේ පිරිසිඳ දකින්නවා කියනකොට මෙන්න මේ ආධ්‍යාත්මික සංයෝජන බාහිර සංයෝජන කියන ප්‍රභේදය ඇති වෙන තැන හොඳට නුවණින් බැලිය යුතුයි කියලා. යම් දවසකදී ඔබ රූපේ හොඳට පිරිසිඳ දැකලා රූපය කියන එක ආධ්‍යාත්මික බාහිර වශයෙන් දෙකට බෙදන්න බෑ. බාහිර රූප ටික රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ, ධම්ම කියන මෙන්න මේ බාහිර ආයතන ටික දෙකට බෙදන්න බෑ. කියන දැනුමට ආවොත් දෙකට බෙදන්න බැරි දැක්මකට ආවොත් එන් අන්න එදාටයි අපිට ආධ්‍යාත්මික සංයෝජනය අවසන් වෙන්නේ. එතකොට මේ බාහිර වූ එකම රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම කියන බාහිර ආයතන ටික ආධ්‍යාත්මික ආධ්‍යාත්මික කියලා හසු වෙන්නේ පින්වතුනි ඒ සංයෝජනයේ ලක්ෂණය හැටියට දකින්න. කෙලස් කියන එක හැම වෙලාවෙම අපිට හම්බ වෙන්නේ එයා කරන කෘත්‍යයකින්. ඒ අය යම්කිසි වැඩක් කරනවා. ඒ වැඩේ දිහා බලලා තමයි අපිට එයාව හඳුනගන්න වෙන්නේ. ආධ්‍යාත්මික සංයෝජනය කියලා අමුතුවෙන් සංයෝජනයක් අපිට දකින්න නැහැ. ඒ සංයෝජනය හඳුනන්න වෙන්නේ මොකක්ද? ආධ්‍යාත්මික කියලා යමක් අපිට ලබා දීලා ඇති. ආධ්‍යාත්මිකයි කියලා පැත්තක් අපිව අපිට යොමු කරලා ඇති, අපිව පෙන්වලා ඇති. අන්න ඒ ගතියෙන් දැකගන්න, ඒ ගතියෙන් දැනගන්න තමන් ආධ්‍යාත්මික සංයෝජන ඇති පුද්ගලයෙක් බව. ඒ තාක් යම් සීලයක යම් සමාධියක යම් ප්‍රතිපත්තියක පිහිටලා ඉන්නවා නමුත් තාම ආධ්‍යාත්මික බාහිර වශයෙන් අරමුණු දෙකට කැඩිලා හම්බ වෙන්නේ පෙනෙන්නේ කවුරුවත් කිව්වට නෙමෙයි තමන් තමන්ට හොඳට මනලා බලන්න එහෙනම් ඒ තාක් තමන් මේ දුක්ඛ භූමිය තාම ඉක්මොල නැහැ කියන දැක්මකට එන්න එතකොට මේ ආධ්‍යාත්මික සංයෝජනයන්ගේ ලක්ෂණය තමයි කබලින්ක ආහාරයෙන් යුක්ත මේ රූපය හැම වෙලාවෙම ආධ්‍යාත්මික හැටියට Taman හැටියට පෙන්වලා ඇති. හැම දෙයක්ම කටයුතු කරන්නේ වෙන්නේ ඒ රූපෙට අනුව. පින්වත්නි හොඳට බලන්න ඉදිරිය කියලා පිටිපස්සේ කියලා යමක් අපි කතා කරනවා නම් ඒ මේ කයට සාපේක්ෂව නෙමෙයිද කියලා මේ කයට සාපේක්ෂව ඉදිරිය කියනවා මේ කයට සාපේක්ෂව පිටිපස්සේ කියනවා මේ ආධ්‍යාත්මික සංයෝජන කියලා කියන්නේ මේ කබලින්ක ආහාරයෙන් යුක්ත රූපෙට තියලයි මනලයි මේ බලලා තියෙන්නේ. මේ කයට සාපේක්ෂවයි උඩ දිශාවක් යට දිශාවක් කියලා කියන්නේ. මේ කයට සාපේක්ෂවයි උතුරක් දකුණක් කියන්නේ. පින් උතුම් අපි හිතාගෙන ඉන්නේ දස දිශාවක් තියෙන තැනක සදිශාවක් තියෙන තැනක සතර දිශාවක් අපි ඉන්නවා කියලා. නමුත් අපි නිසා සතර දිශාවක් विद्यमान වෙලා තියෙනවා කියලා දකින්න. අපි නිසා දස දිශාවක් विद्यमान වෙලා තියෙනවා කියලා දකින්න. අපි නිසා මේ ලෝකයේ නිර්මාණය වෙලා තියෙනවා කියලා දකින්න. මෙන්න මේ ආධ්‍යාත්මික සංයෝජනයේ ලක්ෂණය තමයි හැම වෙලාවෙම මේ කබලින්ක ආහාරයෙන් හැදුණු රූපෙට තියලා තමයි හැම සිතින් කින් කිරීමක්ම කරන්නේ මම මුලින් මතක් කළා වගේ බාහිරයි කියලා හම්බෙන ටිකටද ප්‍රතිචාර දක්වලා තියෙන ආධ්‍යාත්මික කියන එකට නැඹුරු සාපේක්ෂව ඒ වගේම බාහිරයි කියපු දේ තුලින්ද ආධ්‍යාත්මිකයක් දකිනවා ආධ්‍යාත්මිකයි බාහිරයි කියන දෙකෙන්ම සංයෝජනය තියෙන ආධ්‍යාත්මික පැත්තට මෙන්න මේ වගේ මානසික මට්ටමක් තියෙන කෙනාට කියනවා ආධ්‍යාත්මික සංයෝජන ඇති පුද්ගලයා කියලා අපේ මනස තුල අපිටම දකින්න පුළුවන් අපි ගාව මෙබඳු ධර්මතාවයක් තියනවද අපි ගාව ආධ්‍යාත්මික මානසික මට්ටම ඉක්මලද තියෙන්නේ නැද්ද තියෙන්නේ කියලා බලන්න පුළුවන්. බලලා තාම අපි සසරෙන් මිදලා නැහැ දුක්ඛ භූමියෙන්වත් තව මිදලා නැහැ කියලා අපිට හොයාගන්න පුළුවන්. බාහිර සංයෝජන ඇති පුද්ගලයා කියලා කියන්නේ කාටද කියලා ඊට පස්සේ සරියුත් ස්වාමීන් වහන්සේ දේශනා කරනවා යම් සීලයක ප්‍රතිපත්තියක පිහිටලා කිසියම් චේතෝ විමුක්තියක් ඇති කරගෙන දිව්‍ය ලෝකෙට ගිහිල්ලා එතනින් චුත වෙලා නැවත මේ ලෝකෙට නොයයි නම් එයා බාහිර සංයෝජන ඇති පුද්ගලයා කියලා. ඒක අපි කවුරුත් දන්නවා පෙළ දහම. කිසියම් ප්‍රතිපත්තියක ඉඳලා දිව්‍ය ලෝකෙ ගිහිල්ලා එයින් චුත වෙලා මෙලොවට නොයන தත්ත්වයටපත් උනේ ඇයි? එයාට ආධ්‍යාත්මිකයක් නැති වෙච්ච නිසා එයාට බාහිර සංයෝජනයි තියෙන්නේ. ඒක කොහොමද අපි දකින්නේ? පින්වතුනි අපි හොඳට දැක්කා මේ රූපායතනය කියන එක දෙකට බෙදන්න බෑ කියලා. කිසියම් කෙනෙකුට රූපය පිරිසිඳ දැක්කොත් මේ ඇහැට පෙනෙන වර්ණ රූපයම බාහිරමයි කියන නුවණ තිබුණොත් ඒ කියන්නේ බාහිරයි කියලා බැලුවත් ආධ්‍යාත්මිකයි කියලා මෙහෙම තමන්ගේ කය දිහා බැලුවත් එයාට පේනවා නම් මේ දෙපොළෙම තියෙන්නේ ඇහෙන් දකින එකම වර්ණ රූපය කියලා ඔබට ආධ්‍යාත්මික කයක් දකින්න හම්බ වෙන්නේ නැති වෙයි. ආධ්‍යාත්මිකයි කියලා බාහිරයි කියලා දකින රූපේ දැක්කහම බාහිරමයි කියලා මේ බාහිර එකම රූප ආයතනයේ පිළිසිඳ දැක්කොත් ආධ්‍යාත්මික කයක් දකින්න හම්බ වෙන්නේ නැහැ. හොඳට රූප ආයතනය ප්‍රකට වුණොත් ආධ්‍යාත්මික සත්‍යයයි බාහිර සත්‍යයයි කියන දෙකක් හැටියට දකින්න තැන සද්දේ හොඳට පිරිසිඳ දැක්කොත් සද්දේ කියන එක බාහිරමයි කියලා දකි. ආධ්‍යාත්මික සද්දයක් හම්බ වෙන්නේ ගන්ධය කියන එක, රසය කියන එක, ස්පර්ශය කියන එකත් එහෙමයි. හිතට සිහි වෙන ධර්මතාවයත් එහෙමයි. හොඳට පිරිසිඳ දැක්කොත් බාහිරයිමයි කියන අවබෝධයක් හම්බ වෙයි. පින්වතුනි ඔබට ඔබේ කය අතුරු දහන් වෙයි. ඔබට ඔය ඔබේ කය නිම්මකට තියන්න ඉඩ නැති වෙයි. ඒ කියන්නේ ඇහෙන් බැලුවාමත් රූපය නම් මේ කයට ප්‍රතිබද්ධ නොවන රූපයකට අපි ගේ කිව්වා, ගලක් කිව්වා, ගහක් කිව්වා වගේ ඇහැට පෙනෙන මේ තව රූපයකට අපි මම කියලා හරියට බාහිර වස්තුවකට මම කිව්වා වගේ මේ ඇහැට පෙනෙන රූපයේ වර්ණ රූප මාත්‍රයක් විතරයි ඒ තුල ජීවියක් හෝ පුද්ගලයෙක් හෝ තියෙනවා නෙමෙයි කියන කාරණාව හොඳට එළඹ සිටී. ඒ වගේම කනට ඇහෙන ශබ්ද, නාසයට දැනෙන ගන්ධ, දිවට දැනෙන රස, කයට දැනෙන ස්පර්ශ, හිතට දැනෙන ධර්මාරම්මන ටික හොඳට පිරිසිඳ දැක්කොත් ඒකයි රූපය පිරිසිඳ දැක්කොත් අනාගාමී වෙන්න පුළුවන් කියලා කියන්නේ ඔබට ආධ්‍යාත්මික පැත්තෙන් හිත මිදෙනවා මොකද ඒ ධර්මයේ බාහිරමයි මිසක ආධ්‍යාත්මය කියලා ගන්න බෑ. එහෙම වුණාම තියෙන ලක්ෂණය තමයි ආධ්‍යාත්මික කියලා සිහි කරන්න යමක් නැහැ. අද ඔබට ඇහක් තියෙනවා කියලා හිතාගෙන ඉන්නවා. ඔබට ඇහැ හම්බ වෙලා තියෙන තැන හොඳට බලන්න අද ආධ්‍ය ඇහැ ආධ්‍යාත්මිකයි ඇහක් තියෙන තැනකයි ඉන්නේ. ඇහැ ගැන අපි හොඳට බැලුවොත් කඩදාසියක පත්‍ර පිටියක තිබ්බොත් ඔන්න ඒකත් බාහිර රූපය කියලා පෙනේ. අනිත් ඇස් දෙකක් දිහා බැලුවොත් ඒකත් ඇහැට පෙනෙන රූපයක් කියලා පෙනේ. වීඩියෝ පටයක තියෙන ඇස් දෙකක් බැලුවොත් ඒකත් රූපයක් කියලා පෙනේ. හිතට සිහි වෙන ඇස් දෙකක් බැලුවොත් හිතෙන් හැසී කළොත් ඒක බාහිර ධම්මායතනයයි කියලා සිහි වෙයි. ඔබට ආධ්‍යාත්මික ඇහැ කියලා නිමිත්තක් නැති වෙයි. බාහිර රූප ආයතනයම ප්‍රකට වෙයි. ශබ්ද ආයතනය, ගන්ධ ආයතනයම ප්‍රකට වෙයි. රස ආයතනය, ධම්ම ආයතනයම ප්‍රකට වෙයි. ඒ වගේමයි පින්වතුනි සද්දය ගැනත් ඇහෙනකොට සද්දේ බාහිරමයි. ඒක හිතින් හිතනකොට ඒ සද්දය ගැන ධර්මාරම්මණයක් තියෙනවා. විපරිත නොවන විදිහට හොඳට සිහි කළොත් සද්දය කියන එක බාහිරයි කියලා වැටහෙනකොට තමන් කියලා පැත්තක් දකින්න නැති වෙයි. ඒ වගේම කන කියන එක අද බලන්න ඇහැ වගේම කන කියන එක අද අපිට කන ආධ්‍යාත්මිකින් හම්බ වෙනවා. නමුත් හොඳට බැලුවොත් පතර පිටුව කණක් ඇඳලා තිබුණොත් ඒක ඇහැට පෙනෙන රූපයක්. රූපයේ පිරිසෙන් දකින්න ගියොත් ඔබට රූපයක් ඇටියටයි හම්බ වෙන්නේ. වර්ණ සටහනක්. වීඩියෝ පටයක දැක්කොත් ඒක වර්ණ සටහනක්. තව කෙනෙක්ගේ කනක් කියලා බලනවා නම් අපිට පෙනෙන්නේ ඇහැ ඇහෙන් දකින්න වෙන්නේ ඇහැට පෙනෙන රූපයක් වර්ණ රූපයක් අතගාලා බලනකොට අපිට හම්බ වෙන්නේ කයයි පුට්ටබ්බයයි. හිතෙන් සිහි කෙරුවොත් එතන ධර්මාරම්මණයක්. ඔබට ඔබේ කන අහෝසි වෙයි. මේ කන හොයන්න බැරි වෙයි. මේ දහම බොහෝම සූක්ෂම දහමක්. මම මතක් කරන ටික මේ රූපයේ පිටසෙන් දැක්කනම් අනාගාමී වෙනවා කියලා කියන්නේ අන්න ඒ නිසයි. බාහිර සංයෝජන ඇති පුද්ගලයාගේ ලක්ෂණ තමයි බාහිර රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බයක් හම්බ වෙනවා කියන තැනකින් ගනුදෙනු කරනවා. ගනුදෙනු වෙනවා ආධ්‍යාත්මික කය අතුරුදහන් වෙලා යට. මෙහෙම ඇහින් බැලුවාම මම මතක් කළේ හොඳට හිත තියලා බලන්න බොහොම සියුම් සිද්ධියක්. ඇහැට සාපේක්ෂව මේක රූපයක් නම් පේන්නේ මේ Taman කියලා බලන කය. බාහිර වස්තුවක් දිහා බලන්න එහෙත් ඇහැට සාපේක්ෂව පෙනෙන රූපයක්. පින්වතුනේ රූප ආයතනේ රූප ආයතනයක්මයි ඒක කිසි කිසිම දවසක ආධ්‍යාත්මික උනේ නැහැ ඒ වගේමයි අතට අහුවෙන පොට්ටබ්බය ඇඟට හැපෙන පොට්ටබ්බය පොට්ටබ්බය පොට්ටබ්බයමයි ඒ පොට්ටබ්බය හොඳට පිරිසිඳ දැක්කොත් එක බාහිරමයි අපිට ආධ්‍යාත්මිකයි බාහිරයි කියලා බෙදන්න බැරි අවබෝධයකට ගෙන යනවා මේ රූපය හොඳට පිරිසින් දැක්කහම එතකොට අපිට ඉතුරු වෙන්නේ හම්බ වෙන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ, ධම්ම කියන ආයතන ටික විතරයි අපිට හම්බ වෙන්නේ ඒ ආයතන ඇතුලේ කෙලෙසයකට නේද බෙදිලා ආධ්‍යාත්මිකයක් මෙච්චර කල් හම් වෙලා තියෙන්නේ කියන දැක්මකට එයි. ඉඳගෙන ඉන්නවා හිටගෙන ඉන්නවා ඇවිදිනවා නිදාගන්නවා කියලා හතර ඉරියව්වක් පනවන්න පුළුවන් හතර ඉරියව්වක් පෙනෙන කයක් ඔබට නැති වෙයි අතුරුදහන් වෙයි. ඇහැට පෙනෙන දේ බාහිර වුණොත් කනට ඇහෙන නාසයට දැනෙන දිවට දැනෙන ස්පර්ශයට දැනෙන හිතින් හිතන ස්පර්ශ ආයතන හයට හමු වෙන හැම දෙයක්ම බාහිර වුණොත් පින්වතුනි ආධ්‍යාත්මික දෙයක් ගැන අපි දන්නේ නැති වෙයි. ඇයි? පින්වතුන් පිළිගන්නවද අපිට හම්බ වෙන්නෙම ඇහැට රූප කනට ශබ්ද නාසයට ගන්ධ දිවට රස කයට ස්පර්ශ හිතට ධර්මාරම. ඔයින්තර කිසිම දෙයක් නැහැ. කෙලෙසයකටයි මේ පේන රූපයේ ඇහෙන සද්දයේ දැනෙන ගන්ධයේ රසයේ ස්පර්ශයේ දැනෙන අරමුණු ආධ්‍යාත්මයයි කියලා දෙකට බෙදුනේ කෙලෙසේ නැති වුණා කෙලෙසේ නැති වෙච්ච එකේ ප්‍රතිඵලයක් වුණා ආධ්‍යාත්මික කියන පැත්ත අහෝසි වීම එතකොට මෙහෙම ඇහින් දැක්කහම මේක රූපයක් කියලා දකිනකොට ඉඳගෙන ඉන්න ඉරියව්වක් Tamanට හම්බ වෙන්නේ නැති වෙයි. වර්ණ රූපයෙන් පින්වතුනි කැඩපතක් ඇතුලේ ඇන්දෝ චිත්‍රයක් ඒක චිත්‍රයක්මයි ඒ චිත්‍රයේදී අපි විවහාර කරන්න පුළුවන් පුද්ගලයෙක් ඉඳගෙන ඉන්නවා හිටගෙන ඉන්නවා නිදාගෙන ඉන්නවා කියලා. නමුත් චිත්‍ර චිත්‍රමනේ චිත්‍රේ නෑනේ පුද්ගල භාවයක්. චිත්‍රේ නෑනේ පින්වතුනේ සචේතනික බවක්. ඒ වගේමයි එයාට කිසිම සැකයක් නෑ මෙහෙම බැලුවාමත් මේක චිත්‍රයක්මයි. මේ චිත්‍රය තුල පුද්ගලයෙක් ඉන්නවා හෝ පුද්ගල භාවයක් ඒ තුල विद्यमान නෑ කියන එක ගැන කිසිම සැකයක් නෑ. එතකොට බාහිර සංයෝජන ඇති පුද්ගලයාගේ ලක්ෂණය තමයි පින්වත්නි මෙන්න මේ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන ධර්මතා ටික හොඳට පිරිසිඳ දැකලා ධර්මායතනෙ හොඳට පිරිසිඳ දැකලා එහෙම පිරිසිඳ දැකීම නිසාම ආධ්‍යාත්මික කියන කෙලෙසිය අතුරුදහන් වෙලා එතකොට පින්වතුනි මෙන්න මේ පුද්ගලයා කබලින්ක ආහාරේනුයි මිදිලා තියෙන්නේ කබලින්ක ආහාරයට නිමිති නෑ කබලින්ක ආහාරයට මැනලා කටයුතු කරන එක නෑ ඒකයි මං කිව්වේ එයාට මේ කාම භූමිය ඇත්ත වෙලා නෑ මේ කාම භූමිය මිනිස්යන්ට තියෙන සදිසාවන් නෙමෙයි එයාට තියෙන්නේ කාම භුව්‍ය මිනිස්යන්ට තියෙන සදිසාවන් එයාට නැහැ දස දිසාවන් නැහැ උඩ යට නැහැ මේ කයට තියලා මනින්න ගතිය සම්පූර්ණයෙන්ම නැති වෙලා ඉතින් සරියුත් මහ රහතන් වහන්සේ දා දේශනා කළේ ආධ්‍යාත්මික සංයෝජන ඇති පුද්ගලයා බාහිර සංයෝජන ඇති පුද්ගලයා කියලා මෙන්න මේ පරියායෙන් එතකොට අපිට බලා ගන්න පුළුවන් තාම අපි තුල තියෙන ආධ්‍යාත්මික සංයෝජනයයි දුක්ඛ භූමිය ඉක්මොල නැහැ කාම භූමියමයි තාම ඉන්නේ කියන තියෙන ලක්ෂණය තමයි ලක්ෂණය තමයි පින්වතුනි එක්ම රූප සද්ද ගන්ධ රස පොට්ටබ්බ කියන ආයතන ටික දෙකට බෙදා ගන්න කෙලෙසිය ඒ රූපවල ඇති අනවබෝධයමයි මෙබඳු කෙලෙසියක් ගොඩනගින්න හේතුව කෙලෙසේ කෘත්‍ය තමයි දෙකට කළා පෙන්වන එක. රූපේ රූපය හැටියට සද්දේ සද්දේ හැටියට පිරිසිඳ නොදන්නා කමමයි ආධ්‍යාත්මික සංයෝජන කියන කෙලෙස්යක් ඇතිවෙන්න හේතුව ඒ කෙලෙස්යේ කෘත්‍ය තමයි නැවත නැවතත් ආධ්‍යාත්මික පැත්තත් පෙන්වන එක. එතකොට ඔබට පුළුවන් නම් රූපේ පිරිසිඳ දකින්ද රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ බාහිරමයි කියලා හොඳට නිශ්චය කරගන්න පුළුවන් නම් එළඹ සිටින තැනට එනකොට ඕරම් භාග්‍ය සංයෝජනය දුරුයි. ඔබ සංයෝජන ඇති බාහිර සංයෝජන ඇති පුද්ගලයෙක් පමණක් බවට පත් වෙනවා. එතකොට ආධ්‍යාත්ම සංයෝජන ඔක්කොම අතහැරේ. ඒිට මෙහා තියෙන අධිගම ටික අනුක්‍රමයෙන් ශීඝ්‍රයෙන් ඇවිල්ලා තමම් පිටුපස මේ බාහිර සංයෝජන ඇති පුද්ගලයා කියන තැනව තබලා ඔබව ආධ්‍යාත්මික සංයෝජන කියන තැනින් මුදවයි. එතකොට ඒ සඳහා මේ පින්වුතුට කරන්න තියෙන්නේ පුළුවන් නම් දක්ෂ විදිහට දක්ෂ විදිහට මේ රූපයේ පිරිසෙන් දකින්න ජීවමාන බුදුරජාණන් වහන්සේ වැඩ සිටියත් පෙන්නනවා නම් පින්වුතුනි විපරිත නොවි රූපයේ පිරිසෙන් දකින්න කියලා මේ ටිකමයි පෙන්වන්න වෙන්නේ මොකද මේ තුල කිසිම විපල්ලාසයක් නැහැ අපිට ඇහැට පෙනෙන මට්ටම තියෙන්නේ හොඳට විපරිත නොවි ඊතා සියුම් තර්කගත විතර්කගත ඥානෙන් තමන්ම තමන්ට කරුණු දක්වලා ඔප්පු කරවගන්න ඇහැට පෙනෙන රූපයේ ස්වභාවය බෙදන්න බැරි බව කනට ඇහෙන ශබ්දය බෙදන්න බැරි බව හොඳට රූපය හඳුනගන්න හිත තබන්න ආධ්‍යාත්මිකයි කය කියලා පෙනෙනකොට බාහිර කය කියලා පෙනෙන තැනදී රූපායතනය කියන එකේ ලක්ෂණ ටික රූපායතනය ප්‍රකට කරගන්න උත්සාහවත් වෙන්න මේ වර්ණ සටහන කියන එක ඔබට ඉබේමයි සතර දිශාවට මනින දස දිශාවන්ට මනන සතර ඉරියව්වකට මනින කය අහෝසි වෙන්නේ ඔබට මේ ඕරම් භාගයේ සංයෝජන නැත්තම් නැවත මේ ලෝකෙට එන්න තියෙන සංයෝජනේ අතහරින්න තියෙන පහසුම පරයයක් කියලා මට හිතෙනවා. ඒකම තමන් තමන්ට අවංක වෙන්න කවුරු මොන විදිහට කිව්වත් ඇහැට පෙනෙන රූපය දෙකට බෙදලා පේනකම් කනට ඇහෙන ශබ්දය දෙකට බෙදලා පෙනෙනකම් ඔබ තාම කාම භූමියවත් ඉක්මලා නැහැ. ඔබ ඒ රූපයේ පිරිසිඳ දකින්නේ මෙහෙමයි කියන පරයය ඉගෙනගෙන නැත්තම් ඔබ ලෝකෝත්තර මාර්ග ඥාන දර්ශනයකටවත් ඇවිල්ලා නැහැ. මෙතෙන්දී කිසිම කෙනෙකුට දෝෂයක් නෙමෙයි මම දහම් වූ පරිදි දහම පමණ විස්තර කරන්නේ. ඒ නිසා මෙන්න මේ සූත්‍ර අනුසාරයෙන් මේක හරියට තමන්ගේ මූණ බලා ගන්න තියෙන කණ්ණාඩියක් වගේ දහම් කැඩපතක් පින්වතුනි. මේ ධර්මතා ටිකට හිත තියලා තමන් තමන්ව මැනගන්න. මැනගෙන මේ බුද්ධ ශාසනය තුලම ආධ්‍යාත්මික සංයෝජන ඇති ස්වභාවයෙන් මිදිලා සියලු ආශ්‍රයයක් පැත්තකින් තැබේවා බාහිර සංයෝජන ඇති තත්වයටපත් වෙලා මේ දුක්ඛ භූමියෙන් හෝ මිදෙනවා කියලා උත්සාහවත් වෙන්න ඒ සඳහා ඔබ හැමතෝ මේ දේශනාව හේතුවක් පාරමිතාවක් වේවා කියලා හිතාගන්න ඒකම මතක තියාගන්නට ඕනේ මේ ශාසනයේ ඉතාමත්ම වැදගත් දේශනාවක් මේ සූත්‍රය සරියුත් මහ ස්වාමීන් වහන්සේගේ මේ දේශනාව අහලා එදා අසංකීය ගණනක් සත්‍ය අධිකම ලැබුවා. එබඳු මේ සූත්‍රය අපේ ජීවිතයට දෙපිටුවහලක් වෙයි. අපිටද සතර දුකින් එතර වෙන්න හේතුවක් වෙයි. ඔබ සැමටද සසර දුකින් එතර වෙන්න මේ සූත්‍ර දේශනාවම හේතු උපනිස්සයම වේවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු බුද්ධ ශාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු බුද්ධ ශාවකං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා භෝදයන්තු සිවම් පදං